ආනන්ද හඳුරු ඇසු අවස්ථාවේදී ආනන්ද හඳුරු ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්නට පානවයි කියලා තව තුන් මාසකදී කරුණු කියලා ඉවරයි. අහුවා අපි මිස්ත්‍රීන් පිළිබඳව කෙසේද පිළිපැදී ඉත්තේ? ආනන්ද නොදකයි. නොදකයිද? ස්වාමීන් දක්මට ලැබුණොත් කතා කරන්නට කතා කරන්නට කතා කරන්න සිදු වුණොත් ස්වාමී සිහිය ඇති කරගන්න. සිහිය සතිය ඒවා ආනන්ද උපච්ඡතේ තබ්බා. සිහිය ඉදීපත් කරගන්න. දැන් කතා කරන්නේ මව තරම් වයස්ගත කෙනෙකු සමග නම් මේ මගේ මව මවත් සමගයි මා කතා. එහෙම නැත්නම් සහෝදරිය ආදී වශයෙන් ඒ ඒ වයස්කම්ම Tamange සිත හරි දස්සාගෙන කතා සිහිය තිබෙනවා නම් ඒ කතා කරන කාලය තුලදී සිහිය සිහිය නැති වුණු අවස්ථාවකදී තමා අමාරුවේ වැටෙන්නේ. දිගටම සිහිය පවත්වාගෙන සිටියානම් වරදක් වන්නේ නැහැ. සිහිය එළව ගන්න. ඉතින් හැම දිනාටම ඒ ශක්තිය නැහැ. ඒ ශක්තිය නැහැ. සමහර විට අන්න පුළුවන් සමහර එහෙම ස්ත්‍රීමුත් කියනවා. මෙන්න කියන අය සිටිනවා. මා දන්නවා මම සමහර පන්සල් වලට කතා වලට එහෙම යන තැන් තියෙනවා. ඒ තැන්වල මේ හාමුදුරුවෝ එක්ක නොමනා විදිහේ සම්බන්ධයක් කියන්නට ලෑට තියෙන ස්ත්‍රීකු. හාමුදුරුවන්ට අයිති නෑ තනිව ස්ත්‍රියක් සමග කතා කරන්න. අඩුගානේ පුරුෂයෙකුවත් ළඟ ඉන්නට ඕන. කතා බහ කරනකොට තේරෙන කෙනෙක්වත් ඉන්නට ඕනේ පුරුෂයෙක්. එහෙම නැතුව කඩුවේ ඉඳලා කතා කරනකොට ලොකු වරදක්. ඒ වරද කරන ස්ත්‍රී වූ කොච්චර ඉන්නවා. සමහර හිතනවා Tamange ශ්‍රද්ධාවයි කියලා. සමහර දන්නේ නැහැ මා ගිරියට කියන්නේ කරුණ පිළිබඳව. ශ්‍රද්ධාවේ මුහුණුවරින් තමාව රවටන රාගය තමයි. ඉතින් මේවා තියෙන්නේ. හරි? දැන් ඒක තමයි දන්නේ නැහැ. ඒ ඒ වරද කියන්නේ එකක් සලකන්න ඕන මොකක්ද? මේ ශාසනය තියෙනවා. අපිට පිළිෙන්නට ඕන ලොකු කැක්කුමක්. බොහෝ දෙනෙකුට භික්ෂුන් වහන්සේ අතරත් ඒ කැක්කුම නැති ඇති. ඒ කැක්කුම කියන්නේ අනිකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කොට වදාළේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සාරා සංකේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්ම සම්පූර්ණ. ඒ සම්පූර්ණ කලේ උන්වහන්සේට ඒ සාරා සංකේ කල්පලක්ෂයම අත්හැරලා නිවන් ලබා ගන්නට තිබුණු මොහොතේදී ඒ සාරා සංකේ කල්පලක්ෂයක්ම පාරමී ධර්ම පුරන්නට වහන්සේ ඉදිරිපත් වුණේ සුමේධ තාපසකාරය. එසේ කලේ වෙන කරුණක් නිසා නෙවේ මේ ලෝක සත්‍යයට උපකාර කිරීම පිණිස. ඒ සඳහා ඒ ත්‍ප්පේ වහන්සේ ලබා ගන්න ලබා ගන්න වහන්සේ ධර්මයේ දේශනා කොට වදා. ඒ වහන්සේ ඒ ධර්මයේ දේශනා කොට වදාවේ හුදු මෙය යම්කිසි පිරිසක් ඉගෙන ගන්න ධර්මයක් හැටියට තිබෙන්නට නෙවෙයි. ඒකම නෙවෙයි අදහස. ඉගෙනීමකුත් තිබෙන්නට ඕන. නමුත් පිළිපදින පිරිසක් ඇතිදේ. පිළිපැදීමක් තිබෙන්නට ඕන. පිළිපදින්නට ඕන. ඒ පිළිපදින පිරිස කොටස් හතර. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රීය හැටියට පිළිගන්නා අය කොටස් හතරක් සිටියා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒ අය මේ බුදුරජාණන් වහන්සේව පිළිගත්තේ තමන්ගේ ශාස්ත්‍රීය හැටියට කුමටද? උන්වහන්සේ පෙන්වා වදාළ ඒ පිළිවෙතෙහි යෙදෙන්නට ඒ පිළිවෙතෙහි යෙදෙන අය අතර ප්‍රධාන පිරිස තමයි වික්ෂු පිරිස වික්ෂුන් වහන්සේ. උන්වහන්සේ ඒ පිළිවෙතෙහි යෙදීම ආරම්භ කරන දිනෙහිම ප්‍රකාශ කරනවා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්ච කරණාය ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේ සමන්තත්තේ පළමුවෙන්ම කියන්නේ සියලු දුක් වලින් මිදුණු ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිස තමන්ට මේ සිවුරු පාත්‍රා සිවුරු පිළිගෙන පිළිගෙන මාව මහාන කරන්නේ කියලා ඉල්ලා. උන්වහන්සේගේ එනම් බලාපොරොත්තු අදහස් මග්ග නිර්වාණ ප්‍රතිලාභය නිවන ලැබීම නිවන් දැකීම ඒ සඳහා. එවන් ප්‍රකාශයක් ගිහි වූ අප කරන්නේ නැහැ. අපි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊළඟට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියා රත්නත්‍රේ සරණ යනවා ඒ රත්නත්‍රයේ සරණ ගිය තැන් පටන් අපගේ පෙර තිබුණු తත්වය වෙනස් ඒ తත්වය වෙනස් වෙන්නේ නම් වශයෙන් නාම වශයෙන් හැඳින්වීම වශයෙන් වෙනස් වෙනවා අප එතන සිට උපාසක උපාසිකා කියන නමට සුදුසුයි රත්නත්‍රයේ සරණ යා කර්මකත උපාසක උපාසිකා දැන් ඒ අප දෙකිරිස පාසක පාසිකා දැන් වික්ෂුණී පිරිසක් නැති නිසා වික්ෂු වික්ෂු පිරිස ඉන්නවා දැන් මේ උපාසක උපාසිකා කියන පිරිස අනුගමනය කරන පිළිවෙත වික්ෂුන් වහන්සේ අනුගමනය කරන පිළිවෙතට වඩා බොහෝම තත්ත්ව වශයෙන් සැලකන විට පහළින් පිළිවෙත උන්වහන්සේ අනුගමනය කරන පිළිවෙත බොහොම විශ්වාසයි. උන්වහන්සේගේ සීලයම ගතොත් උන්වහන්සේගේ සීලයම ගතොත් බලන්න. වික්ෂු සීලය මා කලින් මතක් කළේ පරාජිකාවේ ප්‍රථම පරාජික. දෙග්ගිහියෙකුට තමන්ගේ කාම කෝපාදිය සංසිඳවා ගන්නට බැරි කමක් නැහැ. මක්නිසාද තමන්ට පුළුවන් විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා සෝදාර සන්තෝෂයෙන් යුතුව Tamange ඒ වමනා කමිටු කරගන්න. එහෙම ඉඩක් ගිහියෙකුට තිබෙනවා. නමුත් භික්ෂුවට එහෙම ඉඩක් නැහැ. ඒ භික්ෂුත්වය ලබා ගන්නෙම උපසම්පදාවට පත්වන්නේම සිය සාමණේර වන්නේ. සහ මුලින්ම මෛත්‍රුණයෙන් වෙන්වීම අපේක්ෂාවයි. එනිසා භික්ෂුවට ඒ පිළිබඳ එහෙම පිටින්ම වෙන්වීමක් තිබිය යුතුයි. එහෙම එක එදින් සමහර විට අපට උගත දැන් අපි මේ සිල් සමාදන් වන දිනෙහිදී අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් සමාදන් ඒ සමාදන් වූ ශික්ෂාපදය ඒ වූ පරිදිම ඒ අපි ඒ ශික්ෂාපදයේ සමාදන් වූ මොහොතේ සිට බසවදා අපි ඒ සීලයෙන් ඉවත් වන තුරු සප්ත මෛතුනයන්ගේ වශයෙන් හෝ අපට සිටිවිලි පහළ වුණොත් අපගේ ඒ අභ්‍රත්මචර්යා වෙන් වෙන් වීමේ ශික්ෂාපදය සම්පූර්ණයෙන් රැකුණයි කියලා කියන්නට බෑ. ඒ පිළිබඳ කඩතොළු ඇති වෙනවා. එහෙමනම් භික්ෂුන් වහන්සේ සීලය අපි කොයිතරම් උන්වහන්සේට රැකගන්නට ආධාර උපකාර කළ යුතුද? ඒ ආධාර උපකාර වශයෙන් කරන්නට තිබෙන ප්‍රධාන එක තමයි මොන විදියකින් හරි වහන්සේගේ සීල් බිනෙන්නට උපකාර විය හැකියයි කියන කටයුතු වලින් අප වෙන්වන්නේ බුදුහන්සේ ඉන්නේ සමහර භික්ෂූන් සමහර උපාසිකාවන් ඒ කාරණේ තේරුම්ගෙන නැහැ තේරුම්ගෙන නැහැ ඒ නිසා බොහෝම කුළුපද ගන්නට යනවා කුළුපද සමහර විටක ඒ හාමුදුරන්ගේ හොඳ කම කියන්නට යනවා හාමුදුරුවෝ හරි හොඳයි කොහොම හොඳයි මේ මොකද Taman සමග තිබෙන මේ කුළු පද සමහින් කොට. ඒ හොඳ හාමුදුරුවෝ එහෙම ඒ තරම් කුළු පද වෙන්නේ නැහැ. එහෙම කුළු පද වෙන්නේ නැහැ. Tamanට Tamanගේ තැන තියෙනවා Taman. මදන්න එහෙම හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ වැඩි වේලා ඉඳ දෙන්නෙත් නැහැ Tamanගේ පන්සලට ඇවිල්ලා. බණ ඇහුවද ඒ කටයුතු ටික කළාද? හොඳයි දැන් යන්න. වැඩි ඉඳ දෙන්නේ නැහැ පන්සලට. එහෙම හම්බුනේ මන් දන්නේ. මොකද ඒ තමන්ගේ රැකී ආරක්ෂාව තිබෙන්නට තමන්ගේ සමහර විටක භික්ෂුන් වහන්සේ ප්‍රධාන නම් පන්සලේ ඒ හම්බුරන්ගේ යටතේ සිටින අනිත් හම්බුරුවරු උන්වහන්සේලාවත් රැකගන්නට එපා. ඒ හාමුදුරුවෝ රැකිනේ නැත්නම් මොකක් කොහොමද මේ ශාසනය පවතින්නේ? අපි කියමු මේ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම සිවුරු ඇරලා භික්ෂූන් කවුරුවත් නැති තත්ත්වයක්පත් වෙනවා කියන්නේ. මොකද්ද ශාසනයට? එතකොට මොකද්ද තියෙන ශාසනය? වික්ෂුන් වහන්සේ නැහැ. එතකොට ශාසන අන්තර්ධාමය. එකද වික්ෂුන් වහන්සේ නමක්වත් නැත්නම් සසුන අතුරුදහන්. අතුරුදහන්. විහිව ශාසනය ගෙන යන්න නෙවෙයි. අපි ගෙන යන પરම්පරාවක් නැහැ. අපි ශරීර මුගලන් පරම්පරාවෙන් පැවතගෙන එන පිරිසක් නෙවෙයි. ඒ වගේම අපට ඒම ඒම පරම්පරාව වශයෙන් පැවතගෙන එන බව අපගේ උපාසක උපාසිකා භාවයට නැහැ. වික්ෂුන් වහන්සේට ඒක පිළිදෙන. දැන් මේ තරම් ආందోලනයක් පවතිනවා වික්ෂුණී ශාසනය ගැන. මොකද පිටවන්නට බැරි. පිටවන්නට බැරි ඇයි? වික්ෂුණීන් දැන් නැති නිසා වික්ෂුණී ශාසනය අතුරුදහන් වුණා. අන්තිමට සිටි භික්ෂුණීන් ඒ පිළිබඳව කටයුතු සම්පාදනය කොට ඒ දිගටම භික්ෂුණී પરම්පරාව ගෙන ආවනම් දැන් භික්ෂුණීන් ඉන්නවා යන භික්ෂුණීන් නැතිද ගියා නැතිද ගියාට පස්සේ කාටද ඇති කරන්නට පුළුවන් කුරුල්ලේ මහත්තයාටවත් බෑ මේ බුදු කෙනෙක් වෙන්න එහෙම භික්ෂුණී ශාසනයක් පිටවන්න එහෙම නැත්නම් දෙන කෙනෙකුට බෑ ඒ හේවා උපාසිකාවට හරියට ඒ කාටවත් බෑ භික්ෂුණී ශාසනයක් නැවත පිහිටවන්න. ඒ භික්ෂුණී ශාසනය පිහිටවන්නේ කවුද? බුදුරජාණන්. බුදුරජාණන්. නැවත බුදු කෙනෙක් ලෝකෙහි පහළවන්නට ඕන භික්ෂුණී ශාසනයක් පිහිට නැවත පිහිටවන්නට. එහෙමයි ශාසන තත්ත්වය. එහෙම නැත්නම් පොර ප්‍රමහණුන් ඉන්නවා. ඕනනම් පුළුවන් හිසකේ බුදු කරගෙන කසාවන් වස්ත්‍ර ඇඳගෙන වාත්‍රයක් උත්පත්තින් අරගෙන මම මහාන වෙලයි කියලා කියන්නට. නමුත් ඒ හොරෙක්. එහෙම එක්කෙනා හොරෙක්. හොරෙක් නැත්නම් සරක්. මහානකමක් නැහැ ඒ අය. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වෙතින් මේ මහානකම ලබන්නට. ඒ මෙහෙණින් වහන්සේලා නම් මෙහෙණි සස්මී මහාන වන්නට තිබෙනවා. උපසම්පදාව දෙපිරිසෙන්ම ලබන්නට ඕනේ. එහෙම එකක්. මම මේ කරුණ ටික කීවේ මේ මේ වංචක ධර්ම ගැන කතා කරනකොට මේවා අප දැනගෙන ඉන්නට ඕන. මේ ශාසන භාරය කියන එක තේරුම් ගන්න. ශාසන භාරය කියන්නේ ශාසනයේ භාරය කියන එකේම තියෙනවා බර කියන තේරුමක්. ඒකට ශාසන භාරයේ වික්ෂුන් වහන්සේට තිබෙනවා. අපටත් තිබෙනවා ඒ ශාසන භාරය තරමකින්. නමුත් වික්ෂුන් වහන්සේ නැතිව අපට ගෙන යන්නට පුළුවන් ශාසනයක් නැහැ. පරපුතකේ ඊට දීමක් කරන්නට පුළුවන් නේ. බැරි බැරුවද නේ. නමුත් කෝ ශාසනික පිරිස වික්ෂුන් වහන්සේ ඉන්නට ඕන. ඉන්නට ඕන. ඒ නිසා එක උපසම්පදාව සහිත වික්ෂුන් වහන්සේ හන්සේ සියලුම ගිහියන්ට වඩා වටිනවා. මේ සියලු දෙනාට වඩා වටිනවා මක්නිසාද? ඒක උපසම්පදාව ඇති භික්ෂුන් වහන්සේ සිටින තුරු ශාසනය පවතී. ඒ නිසා අපි ඒක අගය කීම තේරුම් ගන්නට ඕනේ. සමහර වෙනවා ඒ ශාසනය පිළිබඳ හැඟීමක් නැහැ. භික්ෂූන්ටම නැහැ. නැති භික්ෂූන් ඉන්නවා. ඒ අය ඕනේ විදිහට කටයුතු කරනවා. ඒ එක පැත්තක් නේ. නමුත් තව ඉන්නවානේ බොහෝම ශාසනය ගැන බොහෝම කැක්කුම තියෙන හාමුදුරුවෝ. මේ විනෝදුන්ට ළඟදී පදපතේ පත්‍ර මාර්ගයේ නැත්තම් සංග්‍රහවලින් කියවන්නට ලැබිලා ඇති. ඒ ඒ හාමුදුරුවෝ ඊට සුළු වූ දෙයක් වරදක් දැන් භික්ෂුවකට ඉර ඇරුණාට පස්සේ ආහාර ගත්තයි කියලා මහානකම නැති වෙන්නේ නැහැ. මහානකම තියෙනවා. මහානකම කියන්නේ උපසම්පදාව තියෙනවා. ඉර ඇරුණාට පස්සේ ආහාර ගැනීම වරදක්. ඒ වරද කළොත් තමයි මේ වරද කියාපාන්නට ඕනේ, කියන්නට ඕනේ. සංඝයාට දැනුම් දෙන්නට ඕනේ. මම මේම වරදක් කළා. ඉතින් ඒක හැමදාම කර කර කියන්නද බෑ සමහර විටක මේ නොදැන හෝ නැත්නම් බොහොම අමාරු අවස්ථාවකදී ඒ ඒ ශික්ෂාපදයේ කැදූ භික්ෂුන් වහන්සේ නමකට ඒ ගැන සංඝයාට කියත හැකියි. කියත හැකි පිරිසිදුකමත් ඒක ලබන්නට පුළුවන්. හැමදාම කඩ කඩා නෙමෙයි. නමුත් භික්ෂුන් වහන්සේලා සිටිනවා. දැනට ජීවතුන් අතර නැති හාමුදුරුවෝ ගැන මා දන්නවා. ඒ හාමුදුරුවෝ එක නමක් මම අපටම කිව්වා. මොහු මට මේ ඉර හැරුණාට පස්සේ කවන්නට ලෑස්ති වෙනවා දොස්තර මහත්තයා කිව්වයි කියලා. ඒ නිසා මට මැරෙන්නට පන්සලට ගිහිල්ලා දාන්න එපා. එහෙම කිව්වා. ඉස්පිරිතාලේ නැති. මොකද ඒ තරම් සැලකුවා ඒ ශික්ෂාපදයේ ඒ තරම් සරල. යහුඳුරට කවදාවත් දෙන්නට බැරි වුණා. ඒ නුවමනා දේවල් ඉරහැරුණට පස්සේ ඒ ශික්ෂාපදේ කැඩෙනවා. ඉතින් බලන්න. එහෙම ශික්ෂා ගෞරවය ඇති. වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ ශික්ෂා ගෞරවය ඒ තරම් තිබෙන්නේ මොන මොන කරුණක් නිසාද? ඒ ශික්ෂා ගෞරවය ඒ තරම් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ තරම් ගෞරවයක් තමාගේ තිබෙනවා. ධර්මයේ කෙරෙහි ඒ තරම් ගෞරවයක් තිබෙනවා. සංඝයා කෙරෙහි ඒ තරම් ගෞරවයක් තිබෙනවා. ඒ කියන්නේ කුමක්ද? ශාසනය කෙරෙහි ඒ තරම් ගෞරවයක් තමන්ට තිබෙනවා. ඒකයි. අප උනත් එහෙමයි. දැන් අපි ආරක්ෂා කරන සීලයක් තිබෙනවා. අපේ සීලය ඇතම් කෙනෙක් පංච සීලය, එහෙම නැත්නම් ආජීව අෂ්ටමක සීලය සමහර ආරක්ෂා කරනවා විකාල භෝජනයත් එක්ක පංචශීලයේ එකතු කරලා ඒක භක්ත චක්ක සීලය. කවර හෝ සීලයක් අපි සමාදන්ව රකිනවා. ඒ රක්නා වූ සීලය පිළිබඳව අපේ තිබෙන්නට ඕන ගෞරවයක්. ගෞරවයක්. අපිට කවුරුවත් ගෞරව නොකළට කමක් නැහැ. අපට පුළුවන් නම් අපගෙන්ම ගෞරවය ලබන්න. ඔබ මේ විදිහේ ශික්ෂාපද ආරක්ෂා කරනවායි කියන සීලයක් සමාදන්ව සිටින කෙනෙක්. ඔබ මේ සීලය ආරක්ෂා කරනවායි කියලා පොරොන්දු වූ අවස්ථාවේ පටන් මේ මොහොත දක්වා මේ වැරදි කරලා නැහැ කියලා තමාට තමාගෙන්ම ඒ විදිහේ ප්‍රසංසාවක් ලබා ගන්නට පුළුවන් වන පරිදි කෙනෙක් සීල රකින්නට ඕන. එහෙම රකින්නේ කවුද? ශික්ෂා ගෞරවයේ තිබෙන කෙනෙක්. ශික්ෂා ගෞරවය. එහෙම ශික්ෂා ගෞරවයක් නැත්නම් එයින් අදහස් කරන්නේ මක්ද? තමා තුල ශාසනය කෙරෙහි ඊතරම් ගෞරවයක් නැහැ. ශාසනය කෙරෙහි ඊතරම් ගෞරවයක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමාගේ ඊතරම් ගෞරවයක් නැහැ කියන්නේ. ඒ නිසා ඒක බලන්න ඒක තේරුම් ගන්න ඕනේ අපි. එහෙම තේරුම් ගත්ත කෙනෙක් තේරුම් ගත්ත කෙනෙක් මේ ධර්මය තවත් හොඳින් වටහා ගන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමක් වශයෙන් තමයි මේ වංචක ධර්ම පිළිබඳව අසන්නට මේ පිනුතුන්ට සිතක් දෙන්නට ඇත්තේ. ඒ මොකද මේ කාමච්ඡන්දේ කියන නරක ධර්මයක්. අකුසල ධර්මයක්. ලෝභයක්. ඒ ලෝභය තමා තුළ ඇති වෙනවා අප්‍රතිකූල සංඥා මුඛේන කියන්නේ හරියට නුවණක් වගේ. නුවණක් වගේ. පිළිකුලක් නැහැ කියන්නේ. ඒ නිසා ඒ තනත්තාට ඒ විෂභාගයේ ශරීරයක තිබෙන ඕනෑ අපවිත්‍ර දෙයක් අල්ලන්නට කැතක් නැහැ. කාමච්ඡන්දයෙන් කරන රැවටීම. ඊළඟට එනවා පටික්කුල සංඥා ප්‍රතිરૂපකාය ව්‍යාපාදෝ වංචේ. දැන් අනිත්‍යයේ ඉස්සලතිය පටික්කුල ඒ ප්‍රතික්කුල සංඥාවේ කියන ඒ මුහුණ දාගෙන කාමච්ඡන්දය රවටයි. ඊළඟට එනවා පටික්කුල සංඥා ප්‍රතිරූපකාය ව්‍යාපාදෝ වංච. ප්‍රතික්කුල සංඥා ප්‍රතිරූපකාය ප්‍රතික්කුල සංඥාවේ කියන මුහුණු ඒ කියන්නේ මේ දෙස් මුහුණ දාගෙන ප්‍රතික්කුල සංඥාව කියන වෙස් මූණ දාගෙන ව්‍යාපාදයේ වංචේති ව්‍යාපාදයේ අපවරවටයි ඒකට කාමච්ඡන්දයට ඉඳුරාම විරුද්ධ ස්වභාවයක් ව්‍යාපාදය ඒ ව්‍යාපාදයන් ඇති වෙනවා කෙනෙකු තුල මොන මොහොනවරින්ද ප්‍රතිකූල සංඥා කියන ඒ මූලවල දැන් එහෙම ඒවත් සමහරුන්ට දැන් රූප ශෝභාවෙන් යුක්ත අය සිටිනවනේ. එහෙම අයට තමාට වඩා රූප ශෝභාවෙන් යුක්ත අය පිළිබඳව ඇතැම් විටක කියන විට ඇති වෙනවා ඒ අය තුළ දුම්නස. ඒක නිකන් Tamante කළ නින්දාවක්. එහෙම අවස්ථාවලදී ඒ අය තුල මෙන්න මේ ප්‍රතිකූල සංඥා මුඛයෙන් ප්‍රතිරූප ප්‍රතිකූල සංඥා ප්‍රතිරූපක ප්‍රතිකූල සංඥාව කියන ඒ ව්‍යාපාදය කිදලා Tamanට ආවද මොකක්ද කියන්නේ එතකොට ඒ කාගේවත් කිදෙම ලස්සන මේ අලංකාර බව කියන එක මේ ව්‍යාපාදයෙන් වසා දැමීම සඳහා කියන මොකද්ද ඕක කොහොම පිළිකුල් කටයුතුවක් පිළිකුල් කටයුතු කෙස්ලොම් නියදක් සම්මේ කියලා අර ඇත්තෙන්ම Tamante ප්‍රතිකූල මානසිකාරය ඇති වෙලා නෙමෙයි ප්‍රතිකූල මානසිකාරය නමුත් ඒ ප්‍රතිකූල මානසිකාරය ප්‍රතිකූල සංඥාව කියන මේ ආකාරයයි Tamanට දක්වන්නේ ව්‍යාපාර. ව්‍යාපාරය කියලා කිව්වේ. ව්‍යාපාරය කියන්නේ තරහව. තරහව. තරහව තමා තුළ උපදිනවා Tamanටම නොදැනී. ඒකයි මේ වංචා ධර්මයේ කියන්නේ ඒක. තමා තුළ තරහවම උපදිනවා කියනවා නම් ඒකට තව ගන්නවනේ. තමාට තරහාවක් ඇති වුණයි කියන එක තමා දන්නවා නම් එතන වංචාවක් නෑ. තමා දන්නේ නෑ තමාට ඇති උනේ වංචා තරහ වෙච්ච. ව්‍යාපාදේ කියන එක තමාම දන්නේ නෑ. දන්නේ නැතිව තමාව එතකොට තමන් දන්නේ නැත්නම් මේ ව්‍යාපාදේ කියලා ඇති කරලා තිබෙන්නේ. ඒ ව්‍යාපාදය තමන් රවටනවා. මොන මොහොන් වරදාගෙනද රවටන්නේ? ප්‍රතික්කුල සංඥා කියන මේ මුහුණුවර පැවැත්වේ. අන්න එහෙම වන්නට පුළුවන් කෙනෙක්. දැන් තමාම විරූප කෙනෙක් නම් එහෙම නැත්නම් තමාට වඩා රූපවත් කෙනෙකු පිළිබඳව නම් ඒ කවුරු හරි කාගේ හරි ප්‍රසංසාව නැත්නම් සමහර විටක මේ වර්තමාන ජීවිතේ නම් රූප සුන්දරියම් තෝරන අවස්ථාවවලදී කොපින්තුරු බලනායට උනත් ඒ විදිහේ ප්‍රතිකූල සංඥා ප්‍රතිරූපක ප්‍රතිකූල සංඥාව උපදින්නට බැරි නෑ. බැරි නෑ. ඒක උපදින්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිකූල සංඥා කියන ඒ මුහුණුවර කලඳගත් ව්‍යාපාදයේ උපදී. ඉපද නොඑක් නොඑක් ඒවා කියන්නට පුළුවන් ඒ පිළිබඳව. පිළිබඳව කියන්නේ. ඒයි සමහර දේ කියන්න කොයිතරම් කාලෙද ඔක තියෙනවා නම් ඈ එහෙමත් කියන්නත් බැරි නෑ පුළුවන් එහෙම ඒ එක් එක් ආකාර අපි එකක් පිළිබඳව අපි කතා කළා. අපි අද ඒ නිසා එතනින් නවත්වමු. මම මීට පස්සේ කියන ඒ කරුණ පිළිබඳ ටික ටික කියන්න. පටික්කුල සංඥා සමාධිමුකේන තීන මිද්දන් වංචේති. මේ කියන්නේ මා මේ ටික විශේෂයෙන්ම ඔය භාවනා කරන පින්තුන්ට මේ කියන ක්ලේශ ධර්ම ඒ සෝබන ධර්මයන්ගේ ස්වરૂපයගෙන ඇති වෙනවා. අන්න ඒ අවස්ථාව දැකීම වශයෙන්දී මේ කර්ම ටික කියන්නේ. මේ මා සතහන් කරගෙන ආවේ කර්ම හතයි. මේ ඒකේ 30 ගණනක් තිබෙනවා. අනිත් දවස්වල මීට වඩා ඉක්මනට ටිකේ තරම් දිග්ගහකම නැතිව ඒ කර්ම ටික කියන්නට මම බලාපොරොත්තු වෙනවා. අපි අද ඒක නවත්වමු.